සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සමට. මෙයත් අපි ඔබ වෙනුවෙන් ගෙනාවා. ඉතින් ඉන්ද්‍රිය භවනා සූත්‍රය ඇසුරෙන් අද දවසේදී ඔබට පැන නගින ගැටලු පිළිබඳව අපි මෙලෙසින් කතිකාවතක් ගොඩනගන්නට සූදානම් කරමු. තෙරුවන් සරණයි හැම දිනාටම ඉන්ද්‍රිය භාවනාව කියන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව අපි කෙටියෙන් මතක් කරනවා නම් අපි දන්නවා අපේ ජීවිතයේ හැමදාමත් උත්පත්ති ලැබෙන වෙලාව වෙනකොට අපිට කිසි පීඩනයක් නැහැ. අහවල් දේවෝ නැහැ, අහවල් දේවෝ නැහැ කියලා පීඩනයක් නැහැ. නමුත් හැබැයි උපන්නයින් පස්සේ ටික දවසක් යනකොට අපි දකින අහන දේවල් විශේෂයෙන් අපේ මෞතුමිය ගත්තොත් මෞතුමිය තමයි අපිට නොයෙකුත් ආකාරයේ වින්දනයන් ලබා දෙන්නේ ඉස්සෙල්ලාම ඉන්දියන් වල ඉස්සෙල්ලාම වින්දනය ලබා දෙන්නේ ඒ කියන්නේ කිරි දෙනකොට කිරි රස, නැලවිලි ගීත, ස්පර්ශය මේ හැම පැත්තකින්ම අම්මා තමයි ඉස්සෙල්ලාම අපිට සැප වේදනා ලබා දෙන්නේ මේ ඉන්දියන් භාවිතා කරගෙන. ඉතින් ටික දවසකින්ම දරුවෙක් ගැන අපි හොයලා බැලුවොත් උපන් උපන් අවස්ථාවේම දරුවෙකුට තමන්ගේ අම්මාව ඕන වෙන්නේ නැහැ. කවුරු හරි කිරි දුන්නොත් ඇති. ඒ කියන්නේ බඩගින්න නිවා ගන්න ඕන වෙන්නේ. ඒ කියන්නේ අවශ්‍යතාවයයි තියෙන්නේ. නමුත් පසු කාලීනව කෙටි කාලයකින්ම තමන්ගේ මව්තුමියව නැති වුණොත් දරුවා අඬන්න පටන් ගන්නවා. කලින් අඬන්නේ අඬන්න නොතිබ්බ ප්‍රශ්නයකට දැන් ආය අඬන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපේ හිත නොයෙකුත් වස්තුන් වල අපිට සැප වේදනා ලබා දෙන වස්තුන් වල වේගයෙන් බැඳෙනවා. ඊට පස්සේ ඒව නැතු වෙනවා. ඒව නැතු බැරුව යනවා. ඉතින් ඒ විදිහට ඒ විදිහට එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා මේ වෙනකොට බොහෝ දේවල් නැතුව බැරුව ගිහිල්ලා. සසරම වෙන්නේ ඒක. වහු පැටියට එයාගේ අම්මා නැතුව බෑ. පූස්පැටියට එයාගේ අම්මා නැතුව බෑ. එතකොට මේ හැමෝටම මේ සසරේ ඇලි ඇලි ඇලි ඇලි යන්න නොයෙකුත් කාරණා හේතු වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක සටන් කර කර තමයි මුළු සංසාර ජීවිතේම අරගෙන යන්නේ. මේකට කොහේ හරි තැනක කෙලවරක් තියෙන්න ඕන. ඉන්ද්‍රිය භාවනාවෙන් සිද්ධ වෙන්නේ ඉතාම සුළු කාලයකදී. මම හිතන්නේ අනිවාර්යයෙන්ම මේ ගැටලු වල ඒ කාලය පිළිබඳව සඳහන් වෙලා තියෙන්න ඕන. මොකද ඕක තමයි අපිට ඔක්කොටම තිබ්බ ප්‍රශ්නේ තියෙන ප්‍රශ්නේ. ඉතාම සුළු කාලයකදී මේ මනාපමනාප කියන්නේ අපි ඇත්තටම මෙතනදී වටිනම දෙයක් තියෙනවා මනාපයට විතරක් නෙවෙයි අමනාපයටත් අපි බැඳිලා අන්තිමට බලනකොට මනාපමනාප දෙකටම බැඳිලා ඒවා හින්දා අපි රත් වෙන, දැවෙන, පිච්චෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒක අයින් කරගන්න තියෙන අපූර්ව උපක්‍රමයක් තමයි මේ ඉන්ද්‍රිය භාවනාවේදී සිද්ධ කරන්නේ. ඉන්ද්‍රිය භාවනාව සාමාන්‍ය ජීවිතේ භාවිතා කරමින් කටයුතු කරන්න පුළුවන් එකක්. ඒ කියන්නේ මනාපයක් අමනාපයක් ඇති වෙනකොටම යම් ඇහැට රූපයක් දැකලා කනට ශබ්දයක් ඇහිලා නාසයට ගන්ධයක් දිවට රසක් ශරීරයට පහසක් දැන් මෙතන අපි හිතමු මේක නිකන් හරියට දොරටුව වගේනේ ඒ විතරක් නෙවෙයි හිතට ආදරය වගේ ධම්ම ධම්ම කියලා කියන්නේ ආදරය වගේ දේවල් ආදරය තරහා ඒ වගේ දේවල් හින්දා යම් මනාපයක් අමනාපයක් මට ඇති වෙනකොට ඒ මනාපය අමනාපය ඒක මේ ඒ වස්තුවේ වැඩක්වත් මගේ වැඩක්වත් නෙවෙයි ඒක හේතු නිසා හටගත්තු දෙයක් කියලා. හේතු නිසා හටගත්තු දෙයක් ඒ කියන්නේ සංකතයි ඕලාරිකයි පටිසම්පන්නයි කියන හැඟීමෙන් ඒ මනාපය අමනාපයට තවත් වර්ධනය වෙන්න දෙන්නේ නැතුව හැම නිමේෂයකම අයින් කර දමමින් අයින් කර දමමින් වාසය කිරීමක් තමයි ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ කෙටියෙන් ගත්තොත් මේක පුහුණු කරන්න ඕන එකක් මේක පුහුණු කරගෙන ඉතා සාමාන්‍ය ජීවිතයක් කරගෙන යන්න පුළුවන් ඒ වගේ පුහුණු නැකෙරුවොත් අපි දන්නේම නැතුව අර මාළුවා බිලිකොක්කට අහු වෙනවා වගේ අහු වෙනවා. ඒ කියන්නේ පණු කෑල්ල දැක්කහම මේක උපක්‍රමයක් කියලා මතක් වෙනවා නේද? බිලිකොක්කේ ඇමිල්ලා ඉන්න පණුවව දැක්කහම මේක උපක්‍රමයක්. මම මේක මම යම් විදියකින් මේ මාළුවා දන්නවනම් යම් හේකින් මේක උපක්‍රමයක් මේක කියලා එයා කවදාකවත් අර පණු කෑල්ල අල්ලන්නේ නැහැ. ඒකෙන් ඊට පස්සේ වෙන හානිය දන්නවනේ. ඒකද මේක හේතු අනුව සකස් වෙච්ච එකක් කියලා දැනගෙන මේක විශේෂිත දෙයක් නෙවෙයි කියලා දැනගෙන ඒ දැන ගැනීම ඉතාම කෙටි වෙලාවකින් ඒ කියන්නේ ඒ තරම් කෙටි වෙලාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ එහෙමවත් චූටි වෙලාවක්වත් මේ අකුසලයට ඉඩ තියන්න එපා. මේක තමයි සසර යන්න වෙච්ච ලොකුම හේතුව. ඉතින් අන්න ඒක අයින් කර ගැනීම සඳහා තියෙන අපූර්ව උපක්‍රමයක් තමයි මේ ඉන්ද්‍රිය භාවනාව ඕලාරිකයි පටිසම්පන්නයි සංකතයි කියන ආකාරයට මේ මනාපමනාප දුරු කර ගැනීම. එහෙමයි. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඇසුරින් අද දවසේ අපි මේ දහම් කතිකාවත ඔබට පැන නගින ගැටලු පිළිබඳව කතිකාවත් කරන්න. ඉතින් අපි එලෙසින් මූලාරම්භයක් ලබා ගත්තේ ඔබට අපි මතක් කර දුන්නා මේ ඉන්ද්‍රිය භාවනා පිළිබඳව ඉන්ද්‍රිය භාවනා සූත්‍රය පිළිබඳව කෙටි හැඳින්වීමක් අපේ ස්වාමීන් වහන්සේ ලෙසින් සිදු කරේ. අපේ ස්වාමීන් වහන්සේ අපි ප්‍රථම ප්‍රශ්නයකට යොමු වෙමු. මාතර ප්‍රදේශයේ අසන්නෙක් තමයි අපිට මේ ප්‍රශ්නේ යොමු කර තිබෙන්නේ. ඉන්ද්‍රිය භාවනාව භාවනාවක් ලෙස වැඩි හැකිද? ඒ පිළිබඳව පහදා දෙන්න අපේ ස්වාමීන් වහන්සේ. ඔව්. බොහොම වටින ප්‍රශ්නයක්. ඇත්තටම ඉන්ද්‍රිය භාවනාව සිද්ධ කරනවා නෙවෙයි සිද්ධ කෙරෙන தත්ත්වයට පත් කරගත යුතුයි. අපි හැම දෙයක්ම එහෙමයි. ඒකින්ද මේක භාවනාවක් විදිහට වර්ධනය කිරීම බොහොම වටිනවා. භාවනාවක් විදිහට වර්ධනය කරන්න පුළුවන්. මොකද ඒක නැවත නැවත අපි තර්ක විතර්ක කරන්න ඕන දෙයක් නෙවෙයි එක අතකින් කෙනෙකුට කියන්න පුළුවන් නෑ ඒක මේ සූත්‍රයේ භාවනාවක් විදිහට නෑනේ කියලා. දැන් අපි යම් දෙයක් භාවනාව කියන එක මම පොඩ්ඩක් මතක් කරන්නම් එතකොට මට ලේසි. ඒ කියන්නේ මේකේ තියෙන විදිහට මේ කෙටි කාලයකින් මේක සිද්ධ වෙන්න නම් ඒ කියන්නේ ඇහැට රූපයක් දැක්කහම ඒ රූපය දැකලා ඒ කියන්නේ ඇසිපිය හෙලන මොහොතකට ඉස්සෙල්ලා මනාපයක් අමනාපයක් ඇති වෙනොත් ඒක අයින් කරන්න ඕනේ. ඉතින් අන්න එහෙමයි තියෙන්නේ. එතකොට එච්චර වේගෙන් සිද්ධ වෙන්න නම් මේක වචනයක්. ඕලාරිකයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි කියනකොටම ඇහැපිය හෙලන වෙලාවට වැඩි වෙලාවක් ගිහිල්ලා. දැන් මට මනාපයක් අමනාපයක් නැහැ මම හිතනවා. මේක ඕලාරිකයි, මේක සංකතයි, මේක පටිච්චසමුප්පන්නයි කියලා හිත හිත ඉඳ ගියොත් එහෙම ඇසිපිය හෙලන වෙලාව ගිහිල්ලා. එහෙනම් එතනින්ම හොඳටම ගම්ම්‍ය වෙනවා මේක එහෙම වචනයෙන් හිත හිත ඉන්න ඕන එක නෙවෙයි කියලා. එහෙනම් මේක අපිට හැඟීමක් විදිහට එන්න ඕන. චේතනාවක් විදිහට ඕලාරික ස්වභාවය, සංකත ස්වභාවය, පටිච්චසමුන්න ස්වභාවය මේ ඇතිවෙච්ච මනාපයමනාපය අපිට හැඟීමක් විදිහට එන්න ඕනේ. ඒතර හැඟීමක් විදිහට යම් තැනකදී යමක් එන්න නම් ඒ අදාළ වස්තුවේ තියෙන ඒ ලක්ෂණය අපි ප්‍රගුණ කරන්න ඕනේ. දැන් උදාහරණයක් ගත්තොත් අපිට බොහොම බොහෝ කාලයකට ඉස්සෙල්ලා දැන් මෑතක පෙන්නපු නැති එකක් ආය පෙන්නන්නම් මේ අපි මේ පවන්නත්ත පෙන්නලා අපහු අරගෙන මම බලන්න දැන් මම අහනවා මේක දැන් ඔකෝ දැක්කයි පවන්නත්ත දැක්කම අහනවා මේ මේකේ මේ ඇන කීයක් තිබ්බද කියලා අර මිටට හයි කරපුවා දැන් එතකොට දැන් ඒක තමයි මේ මට පහසු එකක් මම මේ බොහෝ වාරයක් කරපු හින්දා දැන් ඕක නොකර හිටියා දැන් කාලයක් නෝ දැන් ආය මතක් කරන්න හොඳයි ඒවා එන කියක් තියෙනවා දැන් ඒකට අවධානය යොමුනේ නැහැ. දැන් මම මේක ආයෙ ඉස්සොත් එහෙනම් මොකද වෙන්නේ? මේ කිසිම දෙයකට නැතුව ඔක්කොගේම හිත යනවා මෙතන යන කියක් තියෙනවද කියලා. නේද? ඒ තමයි අපේ එකම වස්තුවක් තිබ්බට ඔක්කොටම මේ වස්තුව අරමුණාට එක එක්කෙනාට එක එක්කෙනාට අපි තුමුකෝ ලිමිටවල් සකස් කරන කෙනෙක් ඉන්නවා කියලා එයාට එයාට මේකේ අරමුණු වෙන්නේ මිතක්. මේ මේ මේ බෝඩර් සකස් කරන අය ඉන්නවා කියන්නේ කොහොම හරි දැනක ඒවා ගැන ඒවා ගැන වැඩිපුර අවධානය යොමු කරගෙන ඒවා භාවිතා කරපුවා එයාලට මතක් වෙන්නේ මේ බෝඩර් එක. ඇත්තටම ඇන ගහන අය හිටියනම් නැත්නම් මේ ඇන පිළිබඳව දන්න අය එයාට මතක් වෙන්නේ ඒක. ඒ ඒ වස්තුව වල තියෙන සියලු ලක්ෂණ තිබ්බට එක එක්කෙනාට මතක් වෙන්නේ එයාගේ අතීත භාවිතය අනුව. ඒ ලක්ෂණ එයාට හැඟීමක් විදිහට එන්නේ අතීත භාවිතය අනුව. දැන් මේකේ මේ මේ බෝඩරේ පිළිබඳ ලස්සන මේක හොඳයි කියලා අදහසක් එන එක්කෙනා කවදාකවත් මම කෙලින්ම අහන ඔක්කොගෙම හිතෙන් කියනවාද ආයේක වටේට තියෙන අර මෝස්තරේ ලක්ෂණයි. හිතෙන් කියනවද නැත්නම් ඒක දැනෙනවද? හැඟීමක් විතර. මේක දැකලා ඇසිපිය ගහන ඇසිපිය හෙලන මොහොතකට ඉස්සෙල්ලා මේක ලස්සනයි නම් ලස්සනයි කියන හැඟීම එනවද නැද්ද? වචනෙන් ඒක කියන්නේ නැහැනේ අපි. එහෙනම් අපිට ඇති වෙන මනාපය මනාපය තුළ ඒක අපි හිතමු මේ පවන්නතක් වගේ එකක් කියලා මනාප මනාපය කියන්නේ. ඒ මනාප ගතිය තියෙනවා අමනාප ගතිය තියෙනවා ඕලාරික ගතිය තමයි ඔක්කොම තියෙනවා. ඒකේ පටිච්චසම්පන්න ගතියකුත් තියෙනවා. හරි ඒක ලක්ෂණයක් තියෙනවා. අපි ඒක වැඩිපුර භාවිතා කරලා තියෙනවා නම් අපේ අතීත සිද්ධි වලට. සිද්ධි වලදී අපි හොයලා තියෙනවා නම් මේක පටිච්චසම්පන්න වුණේ මේක පටිච්චසම්පන්න වුණේ මේක පටිච්චසම්පන්න වුණේ කියලා එහෙම කෙනාට නේද මේ ඒ සිද්ධියේදී පටිච්චසම්පන්නයි කියන හැඟීම එන්නේ. එහෙනම් ඒක වැඩිය භාවිතා කරලා තියෙන්න ඕනේ. එහෙනම් අපිට දැන් පුළුවන් මේ වර්තමානයේ පුළුවන් මට අතීතයේ ඇතිවෙච්ච මනාපමනාප මට අහවලත් එක්ක මම රණ්ඩුවක් ඇති කරගත්තා මට ලොකු අමනාපයකින් මං හිටියා. ඒකට හේතුනේ මෙන්න මේකයි. නිවැරදි හේතුව නිවැරදි හේතුව ඒක පටිසම්පන්නයි ඕලාරිකයි සංකතයි කියන தත්ත්වය මගේ අතීත සිද්ධිවල මම කලින් මට මතුවුන් නැති ඒවා පරීක්ෂා කර කර පරීක්ෂා කර කර බලන භාවනාවක් විදිහට වාඩි වෙලා මේක කරනවා. එදා මම ඇඬුවේ හේතුව ඇතුව. ඒකට හේතුව මෙන්න මේ තියෙන බැඳීම. එදා මට මේ වගේ වුණේ මයි ළඟ තියෙන අවිද්‍යාව. හරිද මේක මෙන්න මේ අවිද්‍යාව හේතු වෙලා තමයි මට මේක මෙහෙමුනේ එදා මම මෙච්චර කාලයක් මේ වගේ දෙයක් එක්ක හිටියා ඒක නැති වෙලා ගියා ඒක නැති වුණෙත් ඒ වගේ එහෙනම් ඇහැට යම් රූපයක් දැක්කනම් කනට ශබ්දයක් අහනවා නම් නාසයට ගන්ධයක් දිවට රසක් ඒ වගේ අතීතයේදී වුණා නම් ඒවා වුණේ ප්‍රතිසම්පන්න කියලා මම මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා තියාගත්තොත් නේද වර්තමානයේදී මට එවැනි හැඟීම් එන්නේ එහෙනම් එවැනි හැඟීම් එන විදිහට හිත සකස් කරන්න ඕන මිසක්කා ඒවා අදිස්ථාන කරනවා. දැන් මේ වෙලාවේ අදිස්ථාන කරන ඉන්නකෝ මම ඊට පස්සේ පටිසම්පන්නයි කියලා මේව අයින් කරගන්නවා කියලා. ඒක එකක් විතරයි. ඒක ඒ වැඩේ කරන්න අවශ්‍ය කරන එකක් විතරයි. ඇත්තටම කියනවා අපි සිල් රකින්නවා නෙවෙයි සිල් රැකෙන විදිහට හිත හදාගන්න ඕනේ. ඉන්ද්‍රිය සංවර කරනවා නෙවෙයි ඉන්ද්‍රිය සංවර කෙරෙන විදිහට හිත සකස් කරගන්න ඕනේ. පිළිවෙත් රකින්නවා නෙවෙයි පිළිවෙත් රැකෙන විදිහට හිත සකස් කරගන්න ඕනේ. ඒක තමයි සාර්ථක මේ බොහොම වටින ප්‍රශ්නයක් අහලා තියෙනවා. එහෙමයි. මාතර ප්‍රදේශයේ අසන්නෙක් තමයි මේ ප්‍රශ්නේ අපිට යොමු කර තිබුණේ. ඉතින් අපි හිතනවා ඔබතුමාට ඔබතුමියට මේ ප්‍රශ්නය ඉතාමත් නිර්වුල් ආකාරයෙන් නිවැරදි ලෙස ගෞරවනීය ස්වාමින් වහන්සේ පහදා දුන්නා කියලා. ජීවිතයට නිවැරදිම වෙනස ඔබට ළඟා කර දෙන ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 19 වන සතියේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ශ්‍රෙන් කෙරෙන ගැටලු කතිකාවත අපි මෙලෙසින් ඔබ වෙනුවෙන් සජීව ලෙසින් ගෙනෙන්නේ සෑම බ්‍රහස්පතින්දා දිනකම උදෑසන 8ට ඔබ බලාගෙන ඉන්නවා බෞද්ධ ආරෝප වාහිනිය වගේම රාත්‍රී 10ට බෞද්ධ ගුවන් විදුලිය ශ්‍රවණය කරනවා මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ඔබ ඉතාමත් නොයෙසිල්ලෙන් තමයි නරඹන්නේ වගේම ශ්‍රවණය කරන්නේ. ඉතින් ඒ නොයශිල්ලෙන් නරඹන ශ්‍රවණය කරන වැඩසටහන තුළින් ඔබේ ජීවිතයේ නිවැරදි මඟකට යනවාද? අපි හිතනවා ඔබේ ජීවිතයේ නිවැරදි මඟකට අනිවාර්යෙන්ම ගමන් කරන බව. ඉතින් අප මහා මාමෑණී ලෝතුරු තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කළා වූ නියුතුම් ශ්‍රී සද්ධර්මයේ සෝවිසිකය පුරාවටම ඔබේ දෙසවනට ගෙනෙන ජාතිය පොතුනාලිකාව බෞද්ධ මාධ්‍යාලයේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ඔබේ ජීවිතයේ නිවැරදිම වෙනසු දෙසයි මෙලෙසින් ගෙනෙන්නේ. එසේනම් අපි ඊළඟ ප්‍රශ්නයකට යොමු වෙන්නට කැමතියි ස්වාමීන් වහන්සේ. උදාහරණ වලට අනුව මනාප අමනාප නැති කර ගැනීම ඉතා කෙටි කාලයකින් සිදු කළ යුතුය ඇත. එසේ සිදු කිරීමට ප්‍රායෝගික නොවන බව හැඟේ. පහදා දෙනු මැන ස්වාමින් වහන්සේ ගලවිල ප්‍රදේශයේ ශ්‍රාවිකාවක් තමයි මේ ප්‍රශ්නය අපිට යොමු කර තිබෙන්නේ. ඔව් මම හිතන්නේ විස්තර කරගත්ත දේම තව ටිකක් විස්තර කරන්න ඕනේ. මේ උදාහරණ වලට අනුව මේ කාරණාව ඇත්තටම ඇත්ත ඇත්ත කියලා කියන්නේ හරිම අමාරුයි මේක හිතා ගන්න දැන් හිතට හිතට මනාපයක් අමනාපයක් ආපුවාම ඔගේ තියෙන්නේ රත් වෙච්ච ගිනියම් වෙච්ච මේ යකඩයකට වතුර බින්දුවක් දාපුවාම ඒක එක පාටම නැතිලා යනවා අන්න ඒ වගේ වේගයකින් හිතන්න පොඩ්ඩක් මේ කොච්චර පුහුණු කරන්න ඕනද කියලා. ඔක ප්‍රායෝගික නෑ කියලා හිතෙන තරම ඉතාම ප්‍රබලයි. හිතන්න පොඩ්ඩක් තරහක් ආව කියලා තරහක් එනවම නැතයා. කොහොමද? එක ක්ෂණයක මේක අයින් වෙලා යනවා කියන්නේ මේ කතා කරන්නේ සෝවාන් පුද්ගලයා ගැන නෙවෙයි මේ මානසික தත්ත්වය ඇති කරගත්තා කියලා කියන්නේ සෝවාන් පරස්ත පුද්ගලයෙකුට ඒක තියෙනවා ඊට මෙහා තියෙන්න ඕනේ කියලා මේ කියන්නේ මොකද ඔකේ ඔය භාවන ඔය සූත්‍ර දේශනාවේ තියෙනවා ශේක්ෂ ප්‍රතිපදාව කියලා ශේක්ෂේ ළඟ තියෙන ස්වභාවය මේ තියෙන්නේ පෘථග්ජන ස්වභාවය ඒක කණ්ඩායම් තුනකට බෙදලා තියෙනවා මේ මානසිකත්වය අපි ඒක පැහැදිලි කරා ඊයේ ධර්ම සාකච්ඡාවේදී මේ ඉතින් එතනදී අපිට තේරෙන්න ඕනේ මේ අපි ඇති කරගත යුතු මානසික තත්ත්වයක්. සාමාන්‍ය පුද්ගලයෙක් ඇති කරගත යුතු. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අවුරුදු දෙක තුනක් තරහ තියාගෙන ඉන්න ඉන්නව නේද? <laughs> එතකොට කොහොමද වැඩේ? ඒ කියන්නේ එයාලගේ හිත එයාලා සකස් කරලා නැහැ මේක පුච්චලා දාන්න. අපි ඇත්තටම අපේ ළඟට එන අපිට අනර්ථය ඇති කරන දේවල් ඒ හැම වෙලේම දවලා අලු කරලා දාන්න ක්‍රමවේදයක් හදලා තියන්න ඕන අපේ හිතේ. ඒ ක්‍රමවේදය තමයි අතට මේ කියන්නේ. ඒක මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර කල යුතුව තියෙන්නේ එක ශනේක මම නිකන් මෙහෙම කියන උදාහරණයක් මේ කවුරු හරි මට බයිනවා. කවුරු හරි මට බැන්නහම මට තරහ එනවා. තරහ ඇවිල්ලා දැන් මට මට මට තේරෙන එකම විසඳුම අපව බයින එකනේ. මම හැමදාම කියනවනේ. දැන් ඔය කියලා කියලා කියලා කටියට බයිනකොට දැන් තේරෙන්න ඕනේ නෑ නෑ මම බයින එක නෙවෙයි කරන්න ඕනේ මේක ඕන නැති වැඩක් මම මේ බයිනවා කියන්නේ කියලා ඒත් තාම එන්නේ නැහැ කියන මම දන්නවා. කවුරු හරි බයිනකොට අපේ හිතට අපිට දැනෙන එකම විසඳුම බනින එක. එතකොට ඒක නෙවේ විදිහට මගේ හිතේ තියෙන තරහ කියන ගුණාංගය තරහ කියන යම්කිසි වැරදි ගුණාංගයක් තියෙනවා නම් ඒක අයින් කරගනි ගත්තනම් මේක වෙන්නේ නැහැනේ කියලා. මගේ හිතේ තරහ ඇති වෙන ස්වභාවය තිබ්බ නිසායි මේ තරහ කියන එක ආවේ. මේකට තියෙන්නේ ප්‍රිය වචන කෙරෙහි තියෙන මගේ ළඟ තියෙන ප්‍රිය වචන කෙරෙහි ප්‍රිය වචන ලබා ගැනීම කෙරෙහි තියෙන තණ්හාවයි. ඒකින්ද අපට දුක ඇති වෙන කවුරුහරි බයිනකොට. රහතන් වහන්සේට කවුරුහරි බැන්නා කියලා වක්වත් ප්‍රශංසා කරලා කතා කරා කියලා හිතේ වෙනසක් වෙන්නේ නැහැ. මගේ ළඟ අප්‍රිය වචන කියනකොට ස්පර්ශ වචන කියනකොට මට රිදෙන්නේ මට දුක හිතෙන්නේ මට දුක් ඇති වෙන්නේ ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාවෙන්ද විශේෂයෙන් අපි ආදරය කරන අය කියලා තෝරගත්ත කණ්ඩායමෙන් ප්‍රියවචන බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මේ ප්‍රියවචන නොලැබුණොත් එහෙම අපිට දුක් ඇති වෙනවා. එහෙනම් ඒ ඉන්නේ ඒ මෙන්න මේ තණ්හාව හින්දා මේ දුක් ඇති වෙන්නේ. නැත්නම් අරගේ අප්‍රියවචන හින්දා නෙවෙයි. ඕක මතක් වෙන්න නම් එක ෂණයක මම මොකද කරන්න ඕන කියනකොට දැන් ඔය ඉස්සලා කිව්ව ටිකම දැන් මේ අපි මේ උදාහරණයක් ගන්නවා. දැන් මම හිතා ගන්නවා ඊට පස්සේ ආ මෙහෙමයි කියලා. ඕක දැනගත්ත පමණින් මතකයට එනවද? දැනගත්ත පමණින් මතකයට එන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? මට අතීතයේදී කවුරු හරි කෙනෙක් බැනලා මං ප්‍රතිචාර දක්වපු අවස්ථා ටික ඔක්කොම අරගෙන භාවනාවක් විතර ඉඳගෙන මෙනෙහි කරනවා. මෙතනදී හේතුනේ බලන්න මෙයා මට ගොඩාක් ආදරය කරන කාලයක් තිබ්බනම් ඒ ඒ කියන්නේ මගේ තණ්හා වැඩි කියලා. මං එයාට ගොඩාක් ආදරෙන් හිටියනම් තණ්හා වැඩි. ඒ කාලෙදි චූටි වචනයකට පවා හොඳටම රිදෙනවද නැත්? ආයෙ අඩුණ කාලයක් වෙනකොට නෑ නේද? නැතිම කාලයක් වෙනකොට නැත්තම නැති තරම් නේද? එහෙනම් මේක හරියටම ඒ තණ්හාව මත ප්‍රියවචන කෙරෙහි තියෙන තණ්හාව අනුව තමයි මේ රිදීම් සකස් වෙන්නේ. ඉතින් ඒ විදිහට මම ඕක ගැන ওই වගේ සිද්ධි බොහෝමයක් අරගෙන අතීත සිද්ධි බොහෝමයක් අරගෙන මෙනෙහි කරනවා. මෙතන සම්පූර්ණ වැරදි තිබිලා තියෙන්නේ මගේ පැත්තේ. මේකේ මේකේ ඇති වෙලා තියෙන්නේ මනාප අමනාපය ඇති වෙලා තියෙන හේතු ඇතුව. හේතු ඇතුව. හේතු ඇතුව කියලා අර පරණ සිද්ධි ගොඩාක් අරගෙන මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරපුවාම දැන් හරියට මම නිකන් ආශ්‍රය කරා ඒ ටික. නේද? වැඩිපුර. ඇත්තටම එහෙම කරොත් නේද දැන් මට වර්තමානයේ කවුරු හරි කෙනෙක් බයිනකොට එකපාරට මතක් වෙන්නේ මේකත් මේකත් පිට ප්‍රශ්න කියලා. නේද? මේ විසඳුම ඉතාම පැහැදිලි කරගන්නම ඕන අපි. අතීතයේ සිද්ධි බොහෝමයක් අරගෙන මෙනෙහි කරොත් මෙනෙහි කරොත් මෙනෙහි කරොත් දැන් මට අදහසක් ඇති වෙනවා. දැන් මේ වර්තමානයේ කවුරු හරි බයිනකොට හරි මේ තරහ එන්නේ මේකින්ද තමයි කියලා. ඒක තවත් බොහෝ පුහුණු කරපුවාම ඒක හැඟීමක් බවට පත් වෙනවා. හැඟීමක් බවට පත් වෙනවා. උදාහරණයක් විදිහට හැඟීමක් කිව්වහම ගින්දරක් දකිනකොට එතන කොළ රොඩු ගොම ආදිය නිකන් වියලියලා තියෙනවා නම් අපි කවදාක්වත් ගින්දර ගැන අන්න අර වියලි රොඩු හින්දා අන්න අර වියලි කොළ හින්දා තමයි මේ ගින්දර ඇවිලෙන්නේ කියලා හිතෙන් වචනයෙන් හිතනවාද දැන් අම්මා කියනකොට හැඟීමක් ඇති කරගන්න පුළුවන් අම්මා කියන වචනේ හිතෙන් කියන්න පුළුවන් නේ අම්මා අම්මා කියලා කියන්න පුළුවන් ඊට ගින්දර ඇවිලෙන්නේ කොළ රොඩු හින්දායි අර වියලි දේවල් හින්දා යතන ගිනි ඇවිලෙන්නේ කියන එක අපිට දැනෙනවද එක ෂණයක දැනෙනවද නැත්නම් අපි වචනෙන් කියනවද එක ෂණයක අපිට දැනෙනවා නේද ඒක අපි ඒ ඒ ගින්දර කියන හේතු අනුව සකස් වෙන එක අපි ගොඩ පාවිච්චි කරලා තියෙන නිසා එහෙනම් අතීත සිතුවිලි අරගෙන වෙච්ච දේවල් ටික ඔක්කොම මනාපමනාප විදිහට පාවිච්චි කරොත් හරි ඒවා ඒවා අපි සකස් කරලා බැලුවොත් අපිට මේ වර්තමානයේදී ඒ හැඟීම එනවා ඒ හැඟීම එන තුරු ඒක මෙනෙහි කර කර මෙනෙහි කර කර සකස් කර ගන්න ඕනේ. එහෙමයි සවනස්. අපි සවනස් තණ්හාව පිළිබඳව කතා කළා අපි දැන් පසුගිය ප්‍රශ්නේ. ඒ නිසා අපි මේ මාතෘකාවෙන් පොඩ්ඩක් පරිබාහිරව කතා කරන්න මේ යන්නේ. බොහෝ දෙනා අපෙන් විමසා තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ විමසන්නේ මම හිතන්නේ අපේ ආදරණීය දෙමව්පියන්. දෙමව්පියන් විමසනවා Tamange දරුවාව නිවැරදි කරගන්නට ඒ වගේම Tamanගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නට මුදල් වේදම් කරනවා ඒ වගේම ඉතුරු කරන මුදල් ඒ වගේම සියලු දේවල් ඉතුරු කරමින් Tamanගේ දරුවා නිවැරදි මාර්ගයකට ගමන් කරන්න තමයි අපේ දෙමව්පියන් සියලු දෙනාම උත්සාහ ගන්නේ. එතකොට අපේ ස්වාමීන් වහන්සේ මේ Tamanගේ දරුවව නිවැරදි කර ගැනීම ට මහන්සි වීම තණ්හාවද? හ්ම් මොකක්ද නැහැ කියන්න ඕන ඕක නේ. <laughs> ඔව්. තරුවාව નિවරදි කර ගැනීමට මහන්සි වීම තණ්හාවද නැද්ද කියන ප්‍රශ්නෙන් අපිට ලොකු සමාජ කතිකාවතක් සකස් කරගන්න පුළුවන්. එහෙමයි. ඒක තමයි වටින්නේ අපේ ගොඩක් කට්ටිය මේ මට ඊයේත් ආව චෝදනාවක් ඔය පිළිබඳව මේ බොහෝ දෙනා මේ ධර්මයේ පැත්තට ආපුවාම තමන්ගේ ලෞකික ජීවිතය සම්පූර්ණයෙන්ම මේ අමුතුම වෙනසකටපත් කරගන්නවා අමුතු වෙනවා අසාමාන්‍ය වෙනවා මේ වැඩ කරන්නේ නැතුව යනවා ඒ වගේ ප්‍රශ්න වර්ගයක් තියෙනවා දැන් මේක දරුවෙකුට දරුවෙකුට තමන්ගේ දරුවට විශේෂත්වයක් දක්වලා එයාව ඉදිරියට ගැනීම කියන එක අතහැරිය යුතුද ධර්මානුකූල ජීවිතයකට එන කෙනා දැන් ඔය කියන විදිහට තණ්හාව නම් අතහැරිය යුතු වෙනවනේ ඒක තණ්හාවන්නේ එහෙනම් මම මට මගේ දරුවෝ මගේ දරුවා අනිත් දරුවෝ ඔක්කොම එකයි. ඒකින්ද මම විශේෂයක් දක්වන්නේ නැහැ. මම බලන්නේ නැහැ වැඩි. ඔයා ඔක්කොම තනියම කරගන්න. ඒවැනි තත්යකට පත්විය යුතු නැහැ. එහෙමයි. හරිද? මේක මෙහෙමයි. මේක අපේ පැත්තෙන් අපි විසඳාගත යුතුයි. මගේ දරුවාව මට අරන් යන්න බෑ. හරිද? මම දැක්කා ඊපෙරද අපේ ස්වාමීන් වහන්සේ නමක් හරි අපූරු සටහනක් දැක්කා එක තැනක කියනවා මේ පොඩි හඳුනම දාලා තිබ්බ පොඩි ලිපියක් තිබ්බා. ඒකේ කියනවා මේ මැරෙනකොට අරගේ දාලා යන්න වෙන ශරීරය ගැන කොච්චර සැලකිලිමත් වෙනවද මම හිතන්නේ අපිත් එක්ක මෙහෙට මේ මෙහෙට අපේ ඉඳුරු වෙන ධම්මා අපේ ඉඳුරු වෙන ආඳුරුව මේ ධම්මදේව ස්වාමීන් වහන්සේ ලියලා තිබුණා මේ මැරෙන මේ මැරෙනකොට දාලා යන ශරීරයට කොච්චර සැලකිලිමත් වෙනවද මැරෙනකොට අර යන හිත ගැන කවුරුවත් සැලකිලිමත් නැහැ කියලා. නැවත හේතු වෙන හිත ගැන සැලකිලිමත් නැහැ කියලා. ඉතින් ඒ වගේ අපි මේ තැන්වලදී බලන්න ඕනේ දරුවා මට අරන් යන්න බෑ. හැබැයි දරුවා කෙරෙහි මට බැඳීමක් තියෙනවා නම් තණ්හාවක් තියෙනවා නම් ඒක මට හේතු වෙනවා ඊළඟ ඊළඟ භවයට. ඉතින් ඒකින්ද මම දරුවා කෙරෙහි තියෙන යුතුයකම නෙවෙයි අතාරින්න ඕනේ. එහෙම. දරුවා කෙරෙහි තියෙන තණ්හාව අතාරින්න වැඩපිළිවෙලට යන්න ඕනේ. තණ්හාව අයින් වෙනවා කියන්නේ යුතුයකම් අයින් වෙනවා කියන එක නෙවෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ කාටවත් යුතුයකම් කරන්නේ නැහැ. නේද අපි මේ කලාව ඉගෙන ගන්න කියලා මම කියන එක එක්තරා කලාවක් කියන්නේ ක්‍රමයක් නේද තණ්හාව අයින් වෙනවා කියන්නේ යුතුයකම් අයින් වෙනවා කියන එක නම් බුදුරජාණන් වහන්සේ කිසිම කෙනෙකුට රහතන් වහන්සේලා මහකාශ්‍යප මහ රහතන් වහන්සේ නේද මේ ඔක්කොම ස්වාමීන් වහන්සේලා තමන්ගේ සියලු කටයුතු ඉවර කරගෙනත් ප්‍රථම සංගායනාවාදී කරලා ඉදිරි අනාගතේ මේ ශාසනය සකස් කරලා තිබ්බා. එහෙනම් අපි නුවණ නුවණින් බලනද තමන් රත් වෙන්න බෑ. දැවෙන්න බෑ. පිච්චෙන්න බෑ. හැබැයි තමන්ගේ යුතුයකම හරියටම කරන්න ඕන. මගේ අම්මයි තාත්තයි හින්දා මට. මගේ අම්මයි තාත්තයි හින්දා මට මේ ඉදිරියට මගේ ගුරුවරු හින්දා මට මේ අවශ්‍ය කරන කඩේමට එන්න පුළුවන් වුණේ ඒකත් මට මග පෙන්නපු නිසා. එහෙනම් මම මගේ දරුවාට මේ සියලු දේ කරන්න ඕන මොකද එයාට විශේෂ එයාගේ විශේෂ වරප්‍රසාදයක් ඒක. අනිත් දරුවන්ට කරන්න ඒ දරුවන්ගේ දෙමාපියෝ ඉන්නවා. මගේ දරුවාට මම මේ දේ කරන්න ඕනේ. ඒක අනිවාර්ය. හැබැයි මම ඔකට කියන්නේ ගහට වතුර දාලා පොහොර දාලා ඔක්කොම දාලා ගහ හැදවුවට අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මල් ගහ හදනවා කියන්නේ වතුර දානවා පොහොර දානවා අවුවෙන් තියනවා ඇස්යෙන් තියනවා හැමතැනම තියලා ගානට මේක හදා ගන්නවා. දැන් හෙට උත්සවයක්. මට කියන්න පුළුවන්ද ගහට? මමයි හැදුවේ මල් පහක් පුප්පන්න ඕනේ හෙට උදේ වෙනකොට නැත්තම් වැඩක් නැහැ නේ කියලා. ඒ මල් පිප්පීමේ අයිතිය Tamanටවත් ගහටවත් නැහැ. ගහටත් නැහැ. නේද? ඒක වෙන්න ඕන දෙයක්. අන්න ඒ වගේ අපි අපේ දරුවාව දරුවාට අවශ්‍ය කරන යහගුණ කියලා දෙන්න එයා හැදෙයි. ඒක පටිසම්පන්නයි. නේද? ඒතර වතුර දැම්මත් පොහොර දැම්මත් හැදෙන්නේ නැති හැතර ගස් වගේකුත් තියෙනවා. නේද? සමහර. ඒකට කරන් දෙන්න ඒකත් පටිසම්පන්නයි. ඒකින්ද මේ හැදෙන එක නොහැදෙන එක ගැන නෙමෙයි හිතන්න ඕන. අපෙන් කෙරෙන වුණත් සියලුම යුතුයකම කරනවා. හරිද? අපි බලාපොරොත්තු අතර එයා වෛද්‍යවරයෙක් කිරීම, ඉංජිනේරුවෙක් කිරීම ඒකට අවශ්‍ය කරන පසුබිම සකස් කරලා දුන්නාට මාර්ගය විතරක් හදලා දීලා මදි. එයාට එයාගේ කර්මානුරූප දේවල් වගේක් තියෙනවා. මේ කර්මය ගැන මෙනෙහි කරලා, පටිච්චසම්පන්න ස්වභාවය ගැන මෙනෙහි කරලා අපිය තණ්හාව අයින් කරලා තමන්ගේ දරුවව සකස් කරන්න ඕන. ඒකද මෙතෙන්ටත් ගැලපෙන ওই ප්‍රශ්නේ සූත්‍රයටත්. ඒකින්ද ඒ දරුවන්ට කරන යුතුයකම් තමන්ගේ දරුවව නිවැරදි කරගන්න ඕනේ කියන තැන තමන් කොච්චර දැවෙනවද රත් වෙනවද කියන එක දිහා බලන්න. ඒක තණ්හාවෙන් කරන්නත් පුළුවන්. තණ්හාවෙන් නොකරන්නත් පුළුවන්. ඒක තණ්හාවක් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ හිත ඒකට යෙදෙන ආකාරය අනුව. ඒකද තේරුමක් නැති රත්තිලි දැවිලි තියාගන්න ඕනේ නැහැ මෙච්චර වටින බුද්ධ ශාසනයක් තියෙද්දි. එහෙමයි සර්. දෙමව්පියන් දරුවන් ගැන හිතනවා වගේම දරුවනුත් දෙමව්පියන් ගැන හිතන්නට ඕනේ. ඉතින් අද සමාජයේ ඒ දේ සිදු වෙන්නේ නැහැ. බොහෝ දෙනාගේ සමහරක් අය අතින් සිදුනව කියන්නේ අපි අපේ ස්වාමීන් වහන්සේ වත්මන් සමාජය දිහා බලපුවාම අපිට දැනගන්නට ලැබෙන ප්‍රවෘත්ති ගත්තාම ඇත්තෙන්ම අපේ දරුවන් දෙමව්පියන්ට ආදරෙන් සලකනවාද? ඇත්තටම අපි ඒක හිතන්න ඕනේ. ඔබම හිතන්න ඔබේ ආදරණීය අම්මට තාත්තට ඔබ ආදරෙන් සලකනවාද? ඒ පිළිබඳවත් ඔබ හිතේ තියාගෙන අපි අද අපේ ඉන්ද්‍රිය භවනා සූත්‍රය අසුරින් ගෙනේන ඊළඟ ප්‍රශ්නය වෙත යොමු වෙන්නට කැමතියි ස්වාමීන් වහන්සේ. ඉන්ද්‍රිය භාවනා පිළිබඳව ඇති උදාහරණ පහක් පිළිබඳව අපි පසුගිය දින කිහිපේ කතා කළා. ඉතින් ඒ පිළිබඳව තවදුරටත් විස්තර කර දෙන්න කියා අපි සදහවතේ කියලා සිටිනවා. හොඳයි. ඇහැට රූපයක් දැකලා මනාපයක් අවනාපයක් ඇති වුණාම මේ මනාපය අමනාපය අයින් වෙන්න ඕන කාලය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇසිපිය හැරෙන මොහොතක්. ඒක තියෙන නිරෝගී බුද්ධිලෙක් කියලා. ඒ තරමටම බුදුරජාණන් වහන්සේ මෙතෙන්ද සැලකිලිමත්. ඒ රෝගී පුද්ගලයෙකුට නම් ටික වෙලා යන්න පුළුවන්. එච්චරවත් මාත්‍රයක් මේ මනාපය අමනාපය කියන අකුසලයේ තියාගන්න එපා කියන එකයි බුද්ධ අවවාදය. ඒක කියන්නේ නිරෝගී පුද්ගලයෙක් ඇසිපිහෙන වෙලාවක් කියලා. කනට ශබ්දයක් ඇසුනහම ඒ මනාපය අමනාපය ඇති වෙන්න ඕන කාලය ඒ නැති කරගන්න ඕන කාලය පිළිබඳ සඳහන් කරන්නේ ඇසුරු සැනක් කියලා. ඇසුරු සැනක් වදින්නට පෙර කියලා. නාසයට ගන්ධයක් දැනිලා මනාපයක් අමනාපයක් ඇති වුනහම මේ මනාපය අමනාපය අයින් කරගන්න ඕන කාලය කියලා සඳහන් කරලා තියෙන්නේ ඇලවෙච්ච නෙළුම් පතකට ඇලවෙච්ච නෙළුම් පතකට වතුර බින්දුවක් වටනහම කොච්චර පල්ලහැට යනවද කියන කාලය. ඊළඟට දිවට රසයක් දැනිලා ඒ රසය ගැන මනාපයක් අමනාපයක්. ඔන්න බලන්න. ලේසිද මේ වැඩේ කියලා? හරි? මනාපයක් අමනාපයක් දිවට රසයක් දැනිලා මනාපයක් අමනාපයක් කරනවා තලු මර මර ගිලින එක නෙවෙයි. නේද? රසයක් දැනිලා ඒ මනාපය අමනාපය දුරු කරගන්න ඕනේ කාලය ගැන තියෙන නිරෝගී පුද්ගලයේ දිවාග තියෙන කෙළවෙදක් එළියට දාන්න යන වෙලාවක්. එතනත් තියෙන නිරෝගී පුද්ගලෙක් කියලා. ඒ කියන්නේ දැන් මට මනාපයක් අමනාපයක් ඇති වුණා නම් ආහාරයක් ගැන මම ඒ වෙලාවේ තේරුම් ගන්න මට මේ ආහාරය ගැන මනාපය අමනාපයක් ඇති වුණා. මොකද මේක සසර දෝෂේ. නේද? ආහාර තියෙන වාහනයකට යොදන ඉන්ධන වගේ හරියට. මේකට මොකද මෙතන ගිජු. නේද? මේ මෙතන ඉඳලා මෙතෙන්ට යනකම් පල්ලෙහාට යන දිවේ වැදින මාත්‍රයකට ඇති වෙන සියුම් වේදනාවකට අපි මේ මැරෙන්න හදන්නේ. හරි අනිත් එක ඒක වහන්නකො නේද දැන් තාම බෑ පාන් අතාරින්න බෑ නේ පාන් කැල්ලක් දැක්කම තාම හිතෙනවනම් ආසාවක් හිතෙනවනම් දැන් කොච්චර පාන් කාලයක්ද නේද දැන් ප්‍රශ්නේ තියෙන්නේ බැරිලාකවත් හරකෙක් වුණොත් පාන් පෙන්වන්න බෑ නේද මේ එතන තියෙන තනකොළ දැන් තනකොළ බෑ ඉතින් ඔය මොකක් හරි ඒ කාලයට අදාළ දෙයකට ඉතින් මේක අර හිතේ ඇති වෙන ස්වභාවයක් කියන එක තේරුම් අරගෙන අයින් කරගන්න ඕන අච්චර වෙලාවකින් එහෙනම් හැංගීමක් ඇති වෙන්න ඕනේ මේ ආහාරය ගැන රසයක් දැනෙනකොටම ඒ රසය ගැන තණ්හාවක් ඇති වෙනකොටම නැත්නම් තණ්හාවක් නැති වෙන නැත්නම් ගැටීමක් ඇති වෙනකොටම ඒ ෂණයක අර හැඟීම එන්න ඕනේ මේක ප්‍රතිසම්පන්න සිද්ධ මේක ඇතුලේ සිද්ධ වෙන දෙයක් මේක මේ මේ ඇතුලේ ක්‍රියාකාරීත්වයෙන් හින්දා තියෙන දෙයක් නතු ආහාරයෙන් හින්දා වෙන දෙයක් නෙවෙයි කියලා ඊළඟට ශරීරයට පහසක් දැනෙලා වනාපයක් අමනාපයක් ඇති වෙනකොට ඒත් නිරෝගී පුද්ගලයෙක් වක් කරපු අතක් කියන්නේ මේ වකුත් කරගෙන ඉන්න අතක් දිගාරින්න යන කාලයට වැඩි වේගයකින් මේක අයින් කරගන්න ඕනේ. අවසාන එක තමයි හිතට මම ඉස්සලා කිව්වා ඒක හිතට මනාපයක් අමනාපයක් ඇති වෙලා ඒක ගැන ඒක නැති කරගන්න ඕන කාලය අර ගිනියම් වෙච්ච රත් වෙච්ච ගිනියම් වෙච්ච යකඩයකට වතුර බින්දුවක් දාපම චිරිස් කාලා ඒක වාෂ්ප වෙනවට වැඩි වේගයකින් අයින් කරගන්න ඕනේ. ඔය ටික තමයි උදාහරණ ටික. ඒ ටික ඇහෙනකොට හිතනවා හප්පේ මේක නම් කරන්න බෑ කියලා. නමුත් මේක කරන්න පුළුවන් උපකරණයක් අපි ළඟ තියෙනවා කියන එක ඉතාම පැහැදිලි. මට කවුරු හරි ගැන මම කියනවා කොහොම හරි කරලා අහවල් කෙනා ගැන ආදරයක් උපදවා ගන්න කියලා කෙනෙකුට. ඉතින් දැන් අර හොඳ කියා හොඳ හොඳ හැඟීමක් යහපත් හැඟීමක් උපදවා ගන්න කියලා කෙනෙක් කරේ. ඉතින් මම එයා ගැන කියලා දෙන්න ඕන කට්ටියට මෙයා මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් ඉතින් අරවා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා අමාරු වෙන එක හදන්න වෙන්නේ. නේද? නමුත් කාලයක් අපි එයාගේ යහපත් දේ ගැන ඇත්තටම දැකලා ආශ්‍රය කරලා තිබ්බොත් හිතන්න පොඩ්ඩක්. එයාගේ යහපත් දේවල් තියෙනවා. මම ඇත්තටම බලනකොට එයාගේ ගොඩාක් යහපත් දේවල් තියෙනවා. එහෙම ආශ්‍රය කරලා තිබ්බොත්. මම දැන් මේ පැත්තට ටික තරහ හිතකින් ඉන්න කියන්නේ නැත්නම් සාමාන්‍ය ගානට ඉන්න කියන්නේ. මම මෙහෙම ඉඳලා මේ පැත්ත බලනකොටම හරිද? බලනකොටම ඇසි ඒ ඒ යහපත් කෙනා හෝ අයහපත් කෙනා දකිනකොට අපිට යහපත් කෙනෙක් කියලා යහපත් කෙනා දකිනකොටම ඇසි පියහෙන වේගයකට වැඩිය වේගකින් එයා යහපත් කෙනෙක් කියලා අදහසක් වෙනවද නැද්ද? අන්න බලන්න එහෙනම් මේ ටික හරියට මෙනෙහි කරගෙන තිබුණොත් අපිට තියෙන උපකරණ අපේ මනස ඒ තරම් වේගවත් ඇස් පිහෙළන වේගයකට වැඩිය ඇසුරු සැනකට වැඩිය නෙළුම් කොළයක වතුර ටිකක් පල්ලෙහාට යනවට වඩා වේගයකට වැඩිය දිවාග තියෙන කෙළමිදක් එළියට දානවට වඩා වේගයකට වැඩිය වක්කරු පතක් දිගාරනවට වඩා වේගයකට වැඩිය වතුර බින්දුවක් ගිනියම් යකඩයකට දාපුවාම වාෂ්ප වෙන වේගයට වැඩි වේගකින් හිතේ ඔය කියන අවශ්‍ය හැඟීම උපදවන්න හැඟීම උපදවනවා නේ හැඟීම ඉප දෙනවා ඒකට අවශ්‍ය දෙයට සකස් කරලා තිබ්බොත්. එහෙනම් මේ ලැබිලා තියෙන උපකරණය අපේ මානසිකාරය කියලා ලැබිලා තියෙන උපකරණය බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට වැඩ කරන විදිහට හදන්න ඕනේ. ඒක හදාගන්න තුරු අමාරු වගේ තේරෙනවා. හදාගත්තට පස්සේ ඒක හරි පහසුයි. ඒකින්ද මම හිතන්නේ අපිට ඉතා ප්‍රායෝගික ධර්මයක් මේ ලැබිලා තියෙන කියන එක තමයි මම හැමදාම කියන්නේ. එහෙමයි සමහරවිට. ඔබ යොමු කරන ගැටලු ගැටලු වලට ඉතාමත්ම නිවැරදි ආකාරයෙන් අපේ ස්වාමින් වහන්සේ ඉතාමත් පැහැදිලි ලෙසින් පිළිතුරු ලබා දෙනවා. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ ගැටලු යොමු කරන්න අප වෙත නිෂ්පාදක ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ මහාවිද්‍යාලය ආර්.ජී. සේනානායක මාවත කොළඹ අත අපේ ලිපිනයට. නිෂ්පාදක ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ මහාවිද්‍යාලය ආර්.ජී. සේනානායක මාවත කොළඹ අත අපේ ලිපිනයට ඔබේ ගැටලු ඔබට යොමු කරන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබට අපගේ Facebook පිටුවට ඔබගේ ගැටලු යොමු කරන්න පුළුවන්. කල්යාණ මිත්‍ර සංගමය ගේ Facebook එකේ ඔබ සොයන්න එවිට ඔබට හමු වේවි අපගේ Facebook පිටුව. කාල වේලාවත් ඉක්ම යන නිසා අපි ස්වාමින් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නේ විමසන්නට කැමතියි. ඕලාරිකයි සංකතයි පටිච්ච සමුප්පන්නයි යන්න තවදුරටත් පහදා දෙන්න අපේ ස්වාමින් වහන්සේ. සංකත කියලා සඳහන් කරන්නේ හේතු නිසාවෙන් සකස් වෙන දේවල් වලට හේතු හේතු ඇතුළ සකස් වෙන දේවල් දැන් අපි කියන මාර්ගයේ සංකතයි අසංකතයි කියන නිවනට මම කෙටියෙන් මතක් කරනවා සංකතයි කියන්නේ හේතු නිසාවෙන් හටගන්න දේවල් වලට කියනවා සංකත වස්තු කියලා. එතකොට ඕලාරිකයි කියලා කියන්නේ ඒක මේ මෙහෙම හිතුවොත් ඒක හරි මේ නෑ හිතුවක්කාරයි වගේ ස්වභාවයක්. ඒ කියන්නේ අනාත්ම ස්වභාවයක්. ඒ කියන්නේ මට ඕන හැටියට සෞම්‍යව තියෙන්නේ නෑ. ඒක සලුයි නිකන් ගල් ගෙඩිය වගේ ඒකට ඕන හැටියට කෙරෙන්නේ කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ හැඟීමක් තමයි ඕලාරික කියනකොට අපිට ගන්න වෙන්නේ එතන. ඒ කියන්නේ මට මට සෞම්‍ය නෑ ඒක. මට රළුයි. මට පරුසයි ඒක. මට ඕන විදිහට පවතින්නේ නෑ කියන අදහසක් තමයි ඕලාරිකයි කියනකොට තියෙන්නේ. එතකොට මේ සිද්ධ වෙන මනාපමනාප ඇතිවීම බලන්න තුට්ටක් අමනාපයක් ඒක එහෙමද නැද්ද කියලා මට කවුරු හරි මොකක් හරි මං අකමැති සිද්ධියක් සිද්ධ වෙලා මරණයක් සිද්ධ වෙලා කියන්නේ දැන් ඒකත් එක්ක එනවා මට දුක් වේදනා සහිත සංඥා. ඒ කියන්නේ පරණයා කරපු දේවල් කියපු දේවල් ඔක්කොම පොලිමිට එනවා. දැන් අපි අතින් නොහිතන වෙලාවක යම් කිසි අතපසු වීමක් හින්දා වැරද්දක් වුණා කියලා හිතන්නකෝ කාගෙන් හොඳ කෙනෙක්ගේ හිත රිද්දන දෙයක් මගේ අතින් වුණා කියන්නකෝ. දැන් එහෙම වෙලා එහෙම වුණාට පස්සේ මම මොකද? දැන් මං ඉන්නවා. ඉන්නකොට මට එක දිගට අමනාප වෙනවද නැද්ද? සිදෙන දේවල් එනවද නැද්ද? ඒ එන එක මට පුළුවන්ද හප්පෝ එන්න එපා කියලා නවත්තන්න පුළුවන්? බෑ. නේද? ඒක නවත්තන්නත් මම සමහර අයට පුළුවන් නවත්ත ගන්න ඇත්තටම නැවත් වෙන්නේ ඒ වගේ එන පශ්චත්තාප නවත්තන ක්‍රමවේද කලින් අහගෙන තිබ්බ අයට විතරක් ඒව ඉස්මතු වෙලා එනවා ඇතෙන්ට. එහෙම නැති අයට මොකද වෙන්නේ? දීනසා ගන්න ගන්නට යනවා. අර එකිනෙකායි බලන්න ඒකෙත් හැටි හරියට අර වැල් පොලිය හදනවා වගේ අපේ හිත කියලා කියන්නේ. මේ මොහොතේ මට මොකක් හරි කර තරහ ආවනම් ඒ තරහට අතීතයේ දැන් කෙනෙක් අපිට බැන්න බැනලා මොන හරි කරලා පොඩි තරහක් ආවනම් කොච්චර හොඳ කරලා තිබුණත් අර පරණ අර තිබ්බ 1 2 3 4ක් තියෙනවනම් මේ පරණ තරහවල් ඒවා මෙතෙන්ට ආයෙ දෙනවද නැද්ද? ඒ දේවල් මේක වැඩි කරනවා. දැන් මොන බලන්න පරණ ඒවා එකතු වෙලා මේ මේ මේ මේ මේ ටිකක් වැඩිපුර තරහක් හැදුනා. දැන් ඊළඟ හිතට අර පරණෙව්වයි මේ වෙලාවේ මට ඇතිවෙච්ච තරහයි ඒ ටික ඔක්කොම එකතු වෙලා ඊළඟට හැදෙනවා. ඊට පස්සේ ඊළඟට හැදෙනකොට මේ දෙක ආයෙ එකතු වෙනවා. ඇයි තේරෙනවද ගොඩ ගැහෙනවා කියලා තේරෙනවා. හරියට වැල් පොලි වගේ කියලා මම ඔබට කියන්නේ. ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ මට ඕන විදිහට සෞම්‍යවද? නෑ හරියට මං අකමැති වුණත් කැමති වුණත් මාව හූරගෙන මාව යට කරගෙන නේද මාව අභිබවා එවැනි හැඟීම් ඇවිල්ලා මේක ජනිත වෙලා හැදෙනවා. ඉන්නේ වගේ මට අවශ්‍ය විදිහට පවත්වන්න බැරි හලු ගතියක්, කර්කස් ගතියක් තියෙනවා. ඒකට කියනවා ඕලාරිකයි කියලා. එහෙනම් එහෙනම් මට හේතු නිසා හටගන්න දෙයක් ඕලාරික ස්වභාවය. පටිච්චසම්පන්න ස්වභාවය කියලා කියන්නේ මේ දේ තිබ්බොත් මේ දේ වෙනවා, මේ දේ නොතිබ්බොත් මේ දේ වෙන්නේ නැහැ. ඒ දේ තියෙන හින්දා මේක වෙන්නේ. මේ දේ තියෙන හින්දා මේක වෙන්නේ කියන හැඟීමක් තියෙනවා. ඔය හැඟීම් තුනම එකතු වුනහම ඇත්තමත් වෙන්නේ හේතුඵල ධම. ඔය හැඟීම් තුනම එකතු වුනහමත් වෙන්නේ හේතුඵල ධමයක්. මේක පුරුදු පුහුණු කරගෙන ගිය කෙනෙකුට තමයි කවදා හරි ඇත්තටම ඔය ආත්ම සංඥාව අයින් කරන්න සෝවාන් පරස්ත පුද්ගලෙක් බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ මේවා පුරුදු කරන්න ඕනේ. මේවා භාවනාවකින් අපි එක තැනක ඉඳගෙන ඒවා පුරුදු කරලා සාමාන්‍ය ජීවිතේ හැම වෙලේම ඒවා එන විදිහට සකස් කරගන්න ඕනේ. එහෙමයි සර්. සින සිත සංසන ලෝතර ශ්‍රී සද්ධර්මයේ ඔබ වෙනුවෙන් සංවේදනය කරන ජාතිය පොදු නාලිකාව බෞද්ධ ආමාත්‍යාලයේ ඔබ වෙනුවෙන් ගෙනෙන ප්‍රතිවේක්ෂා සජීව වැඩසටහන සමගයි ඔබ මෙලෙසින් ඒකත්මික වන්නේ. සදහවතුනි අපි ඔබ වෙනුවෙන් ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන ප්‍රදේශ කිහිපයක පවත්වන අපේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ පසුගිය සතියේ ගම්පහ ප්‍රදේශයේ වගේම පානුගර ප්‍රදේශයේ පැවැත්වුවා. ඉතින් ඒ පිළිබඳවත් ඔබට ශ්‍රීපත් කළ යුතුයි. මොකද බෞද්ධයා මාධ්‍යශාලයේ අපිට අපේ කාර්යාලයට බොහෝ දුරකථන අමුතුම් ලබා දෙනවා. සදැහැති පිරිස් මීළඟ දේශනාව අපේ ස්වාමීන් වහන්සේගේ මීළඟ ප්‍රතිවේක්ෂා වැඩසටහන කොහෙද තිබෙන්නේ කියලා. අපේ ස්වාමීන් වහන්සේ මේ ලැබෙන සතියේ ප්‍රතිවේක්ෂා වැඩසටහන් මාලාව තියත් කරන ප්‍රදේශ පිළිබඳව පොඩි ශ්‍රීපත් කිරීමක් සිදු කළොත් ඔව් මම හිතන්නේ ආසන්නයෙන් අපි ඊළඟ අලුත් වැඩසටහන් පටන් ගන්නෙ ගම්පහ වැඩසටහන ගිය සතිය සෙනසුරාදායි අපි ඒක මතක් කරා මේ සතිය සෙනසුරාදා ඒ කියන්නේ 10 වෙනිදා අලුත් වැඩසටහන ආරම්භ වෙනවා පානදුර නගර ශාලාවේදී පානදුර මහනගර ශාලාවේදී ආරම්භ වෙනවා ප්‍රත්‍යක්ෂ මාසික වැඩසටහන. අතරම ප්‍රත්‍යක්ෂ මාසික වැඩසටහනේදී සිද්ධ වෙන්නේ මේ අපි කරන වැඩපිළිවෙල පිළිබඳව දැනට අපි මේ සකස් කරලා තියෙන වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීම අපි ඒ කරන හැම දෙයක් පිළිබඳවම මාසිකව අපි ප්‍රත්‍යක්ෂ සමාජික එකතු වෙලා සාකච්ඡාමය වැඩසටහන. අපි ඔයිට කලින් දෙයක් කරපු එක දිගට කරන භාවනා වැඩසටහන නෙවෙයි. විශේෂයෙන් අපි එක මතක් කරගන්න ඕනේ මේක උදේ ඉඳන් හැන්දෑවේ ඉඳන් කරන භාවනා සාකච්ඡාවක් සහ එතන කරන භාවනාවක් නෙවෙයි. අපි මේ කරන්නේ මාසිකව අපේ ජීවිතය සකස් කරගන්න බාල තරුණ මහලු හැම කෙනෙකුටම අවශ්‍ය කරන වැඩසටහනක්. ඒකින්ද මේ විශේෂයෙන් අපේ තරුණ දුවලා පුතාලාට මේකට සම්බන්ධ වෙන්න පුළුවන් උදේ ඉඳන් හැන්ද වෙනකම් භාවනා කරන එකක් නෙවෙයි. ඒතර තියෙන්නේ අපි සකස් කරගන්න ජීවිතය සකස් කරගන්න වැඩ පිළිවෙල. ඉතින් ඒක ඇවිල්ලා අත්දකින්න මේ මේ මාසේ පෙබරවාරි 10 උදෑසන 8 සිට සවස 3 දක්වා තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟ විශේෂ කාරණාවක් තව මතක් කරගන්න තියෙනවා ඊළඟට 17 වෙනිදා ඊළඟ සතියේ සෙනසුරාදා අපේ දකුණු පළාතේ වැඩ දකුණු පළාතේ අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහන ඊළඟ වැඩසටහන දකුණු පළාතේ කියලා මතක් කිරීමක් කරලා තිබ්බා. එහි ආරම්භක ධර්මදේශනාව කරාපිටිය පුරාණ සුනන්දාරාම විහාරස්ථානයේදී හවස 2ට සිද්ධ කරනවා. කරාපිටිය සුනන්දාරාම විහාරස්ථානයේදී සවස් යාමයේ සිද්ධ කරන්නේ. එතකොට ඒකෙදි සුවිශේෂී කාරණාවක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව මතක් කිරීමක් කරන්නම ඕනේ. ඒක අපේ තරුණ දරුවෙක්ගේ සංකල්පයක් අනුවයි මේක සිද්ධ වෙන්නේ. ඒ තමයි අපේ පරිසරය බොහෝ වශයෙන් විනාශ වෙමින් පවතිනවා. අපිට පරිසරය පිළිබඳව අවධානය බොහොම අඩු වෙලා තියෙනවා. ඒකින් අපි බොහොම ගැටලුකාරී තත්යකට පත් වෙලා තියෙනවා. එහෙනම් අපි හැම බෞද්ධයෙකුටම පුළුවන් මේ පරිසරය පිළිබඳ යම්කිසි වගකීමකින් කටයුතු කරන්න. ඒ සඳහා අපි හැමෝටම අවස්ථාවක් තියෙනවා. කරාපිටිය සුනන්දාරාමේදී මේ කාරණාව ආරම්භ වෙනවා. හැම ධර්මදේශනාවකම දකුණු පළාතේ ඉඳන් මේ පටන් ගන්න ධර්මදේශනාවකදී අපිට ගෙවත්තේ වගා කරගත හැකි ගෙවත්තේ හෝ පොදු තැනක වගා කරලා සුරක්ෂිතව සකස් කරගත හැකි ඒ වැඩේ කරන්න පුළුවන් අයට පළ ලබා දීමක් සිද්ධ වෙනවා. එහෙමයි. මේකෙදි අපේ එක ඔව් මේකෙදි අපේ එක යුවලක් මෙවැනි අදහසකින් මේ අපි මේ අදහස ඉදිරිපත් කරන තිස්සල එකට කාට හරි දෙන්න ඕන කියලා පළ සකස් කරලා තිබුණා තවාන්වල මට හම්බෙච්ච වෙලාව කාට හරි මේක දෙනවා කියලා. වවන කෙනෙකුට දෙනවා කියලා. ඉතින් ඇත්තටම මේ දෙන්න බොහොම සතුටු වෙලා බෞද්ධ නාලිකාවට සම්බන්ධ යුවලා. ඉතින් මේ දෙන්න සතුටු වෙලා දැන් මේ පැල ටික අපිට එතෙන්ට ලබා දෙනවා ගාල්ල කරාපිටියට. කරාපිටියට එතකොට එතෙන්දී ධර්ම දේශනාව ශ්‍රවණය කරන අයට මේකේ ලොකු ලාභ දෙකක් තියෙනවා. අනේ පිට සිටුතුමා බෝනික්ක කැඩිච්ච වෙලාවේ දානයක් දුන්නානේ. ඒ තමයි නුවණ තියෙන මිනිස්සු ඕනම දෙයක් යහපත් පැත්තට හරව ගන්න දක්ෂ වෙනවා. මෙතෙන්දි වෙන කාරණා දෙකක් තියෙනවා. මේ පැලේ ගෙදර අරගෙන ගියාම මේ පැලේ අපි ධර්මදේශනා ඉවර වෙලා ලබා දුන්නාම ගෙදර අරගෙන යන කෙනාට තමන්ගේ හිතේ තියෙන කුසලයන් වර්ධනය කර ගැනීම සඳහා මම අදපටන් මේ පැලේ වර්ධනය කරන්නේ යම්සේද මගේ කුසලයන් වර්ධනය වෙනවා කියන හැඟීමකින් මේ පැලේ රෝපණය කරලා සුරක්ෂිත කරන්න පුළුවන්. උදේ හවස මේ පැලේ දකින්නකොට යාට මං කියන උදේම ගිහිල්ලා අර අරමුණ මෙනෙහි කරලා ගිහිල්ලා පැලේ බලන්න මොකක් හරි. හරි. මේ පැලේ දකින්නකොට යාට මේ මෙන්න මේක දැන් වර්ධනය නකෝ මගේ හිත වර්ධනය වෙලා නැහැ නේ කියලා හිතන්නත් පුළුවන්කමක් තියෙනවා. හිතත් වර්ධනය වෙනවා පරිසරය සුරකිනවා. ඉතින් තව පුංචි ඉල්ලීමක් මම මේත් එක්කම කරන්නම් ඒක වටින ඉල්ලීමක් හින්දා අපේ පින්වත්තු පිරිසට පුළුවන් නම් ගෙදර තියෙන කොස් ගහක් යටින් හරි කමන්නේ කොස් ඇට ටිකක් හරි කල කරලා කුමන හෝ පරිසරයට දායකත්වයක් ලබා දෙන පැල පොඩි පැකට් වල සකස් කරන්න පුළුවන් නම් අපි මෑත කාලෙදිම මධ්‍යස්ථාන කීපයක් වෙන ලංකාවේ හැමතැනම මේ පැල ටික එකතු කරගෙන මෙන්න මෙතෙන්ට ගිහින් දෙන්න කියලා. එතනින් අපි මේ පැල ලබාගෙන ධර්ම දේශනාවලදී බෙදා හරින්න කටයුතු කරනවා. ඉතින් පරිසරය පිළිබඳ අපි සැලකිලිමත් විය යුතුයි. අපි ජීවත් වෙන පරිසරයේ පරිසරය නැත්නම් අපිට ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. නේද? හැමෝම අපිට දැනුම් දීමක් කරන්න දැනට අපි දැනුම් දීමක් කරන තුරු අහවල් තැනට ලබා දෙන්න කියලා දැනුම් දීමක් කරන තුරු අපි මේ පැල රෝපණය කරන්න පටන් ගන්නද රෝපණය කරගත්තාම අපි කියන තැන් වලට මධ්‍යස්ථාන වලට පැල අවශ්‍යලාට ගෙනත් දෙන්න කටයුතු කරන්න අපි ඒක නිබන්ධව ප්‍රත්‍යක්ෂ අවසන් දැනුම් දීමක් කරනවා. එහෙමයි. ඒ ආකාරයෙන් ඔය එළඹෙන සතියේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ඔබට මේ පිළිබඳව ඔබ වැඩි දුරම අපෙන් විස්තර විමසන නිසායි අපි මේ පිළිබඳව අපි ඔබට වැඩි වැඩියෙන් මතක් කරන්නේ ඒ නිසාවෙන් එළඹෙන සතියේ පානතුර නගරශාලාවේ පැවැත්වෙන ප්‍රතිවේක්ෂා වැඩසටහනට විශේෂයෙන්ම අපේ ස්වාමීන් වහන්සේ මතක් කළාseම අපේ තරුණ පරම්පරාවට ආරාධනාව කළ අපේ ස්වාමීන් වහන්සේ පැමිණෙන්නට කියලා අපේ ස්වාමීන් වහන්සේ බොහෝ දෙනා ප්‍රතිවේක්ෂා වැඩසටහන අපේ තරුණ පරම්පරාවේ සියලු දෙනාම දැන් ශ්‍රවණය කරනවා ඒ නිසාවෙන් අපි ආරාධනා කරනවා පානදුර ප්‍රදේශයේ විසෙන තරුණ පරපුරේ සියලු දෙනාටම පැමිණෙන්න පානදුර නගර ශාලාවට ප්‍රතිවේක්ෂා වැඩසටහනට අනුකූලව ඔබේ ජීවිතයේ නිවැරදිම වෙනස ඔබට ළඟා කරගන්නට හැකි වේවි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සමග අත්වල බැඳගනිමින් මේ රට පුරා දීප ව්‍යාප්තව ගෙන යන මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන තුලින්. එසේනම් අපි අපිට ලැබී ඇති කාල වේලාවත් සමගින් මීළඟ ප්‍රශ්නයට යොමු වෙන්නට කැමති අපේ ස්වාමින් වහන්සේ ඉන්ද්‍රිය භාවනාවෙන් ප්‍රායෝගික ජීවිතයට ප්‍රයෝජනයක් තිබේද? තිබේ නම් එය ගලපන්නේ කෙසේද? ප්‍රතිවේක්ෂා වැඩසටහන නරඹන ශ්‍රාවිකාවක් තමයි මේ ප්‍රශ්නේ අපෙන් විමසා තිබෙන්නේ. මම හිතන්නේ මේ වෙනකොට එතුමියගේ ප්‍රශ්නේ විසඳිලා ඇති කියලා මම හිතන්නේ. ඉන්ද්‍රිය භාවනාව තුළින් ප්‍රායෝගික ජීවිතයට ඉතා විශාල වටිනාකමක් තියෙනවා. ඒ තමයි අපි අකුසල් කියන ඒවා අපේ හිතවල ඇති වෙනකොට අපි කරන්නේ මොනවද කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ඇත්තට මේ අකුසලයේ තියෙන ස්වභාවය තමයි ඒක. අකුසලයේ තියෙන ස්වභාවය තමයි අකුසලයක් එක්ක අනිවාර්යයෙන්ම හිතේ එකතු වෙන හැඟීම් හතරක් තියෙනවා. ඒ තමයි මෝහය ඇති කිරීම, ඇත්ත වසන් කිරීම, පාපයට බය නැති කිරීම, පාපයේ ලැජ්ජාව නැති කිරීම සහ හිතේ ඇති වෙන සංසුන් බව. මෙන්න මේ හතරම අකුසලයට එක්ක පෙරපසු නොවීම සකස් වෙන චෛතසික ධර්මයක්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඇත්ත වැහෙනවා සහ පාපයට බය, පාපයට ලැජ්ජාව නැති වෙනවා සහ හිත සංසුන් වෙනවා. එතකොට එහෙමනම් සාමාන්‍ය ජීවිතයේදී අකුසල් නැති කරගෙන වාසය කිරීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් සඳහන්. අපි කාත් එක්ක හරි තරහ ගියාම විශේෂයෙන් අපි කියන කියන දේවල් දන්නේ ඒ වගේ අපේ සාමාන්‍ය ජීවිතයේදී අපිට මේ ගැටලු හින්දා ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාද, පරසවාද ඔක්කොම ඇති කරගන්නවා. එහෙනම් ඒ මොකක්වත් නැතුව සෞම්‍ය ජීවිතයක් ගත කරන්න පැහැදිලිවම අපිට මෙවැනි වැඩපිළිවෙලකට අවතීර්ණ වීම ඊට සෞම්‍ය සන්තෝෂයෙන් ඉන්න හේතුවක් වෙනවා. එහෙමයි ස්වාමීනි. ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 19 වන සතියේ ඉන්ද්‍රිය භවනා සූත්‍රය ඇසුරෙන් කෙරුණු ගැටළු කතිකාවත අපි එලෙසින් නිමවටපත් කළේ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ අද දවසේ අපට ලැබී ඇති කාලය නිමවටපත් වෙනවා. ඉතින් අද දේශනාව වෙනුවෙන් මේ කතිකාවත වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන සදැහැති පිරිසට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට අපේ ස්වාමීන් වහන්සේට මේ මොහොතේ ආරාධනා කරනවා. හොඳයි. අද දවසේ දායකත්වය අරගත් මේ පින්නන්ත පිරිස සඳහන් කරලා තියෙන්නේ බෞද්ධ රූප වාහිනියත් ගුවන් විදුලියනොත් විකාශන නිවන් මඟ සහ ප්‍රත්‍යක්ෂා ධර්ම දේශනා ශ්‍රවණය කළ නිවන් මඟ ශ්‍රවණය කළ ප්‍රත්‍යක්ෂා ධර්ම දේශනා ශ්‍රවණය කරන සදැහැති පිරිසක් කියලායි. වයසවදරු 50 සම්පූර්ණ කරන අවස්ථාවේදී ලෝකවාසී සියලු දෙනාට සද්ධර්මයේ ශ්‍රවණය තුළින් සිත් සදා සිත් නිවාගෙන ඉක්මනින් නිර්වාණ අවබෝධය ළඟා වීමටත් ශ්‍රී ලංකාව තුළ බුද්ධ ශාසනය চিරාත් කාලයක් ආරක්ෂා වීමටත් හේතු වේවා කියන බලාපොරොත්තුවක් අරමුණක් තියෙන මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය. ඒ වගේම අපවත් වේදාල් දන්නාග මුක්සල ධම්ම නායක ස්වාමීන් වහන්සේටත් ධර්මදේශකයන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයටත් සෙත් ප්‍රාර්ථනා කරන පැතු බෝධියකින් ඉක්මනින් නිවන් අවබෝධ වීමටත් හේතු වේවා. මිය පරලෝ යන දෙන ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ලක්වැසි ඩෝවැසි සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියන අදහසින් තමයි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ තිය ඇත්තන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා මේ පරිලෝකයන් මේ පින් අනුමෝදන් වේවා විශේෂයෙන්ම ජීවිතයේ කඩයිමක් පසු කරන අවුරුදු 50 සම්පූර්ණ වෙන වෙලාවක මෙවැනි අදිෂ්ඨානයක් ඇති කරගත්ත ඒ පින්වන්ත දායකත් ඇත්තාට ඒ තමන්ගේ ජීවිතය සුරක්ෂිත කරගන්න හැකි ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු ඒ වගේම තමයි මාර්තු මාසයේ දෙවනදා මාර්තු මාසයේ තුන්වෙනිදා කියන දෙදින පුරාවටම අපවත් වී කතාල පරම පූජනීය දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුවෝ අපවත් වෙලා වසරක් පිරීම නිමිත්තෙන් අපේ වර්ෂ පූර්ණ පින්කම ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ හමාත්‍යාලය අධ්‍යක්ෂ දුරන්දර පූජනීය ඔර්ලන්දේ වජිරඥාන ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි අසිරිමත් මහ බෝ මහසය වන්දනා පින්කම අපි ස්වර්ණමාලී සෑරදුන් අභියසත් ඒ වගේම විජයශ්‍රී ජයශ්‍රී මාබෝ සමිඳුන් අපි සත්‍යවත් වෙනවා. ඒ පිළිබඳවත් ශ්‍රීපත් කරන්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අපි හැමදාමත් මතක් කරන්නේ මේ පිළිබඳව අපි හැම වෙලෙම යම් කිසි කෙනෙක් හිතයි හිතන්න පුළුවන් ඇයි මේ පිළිබඳව නාලිකාව මෙච්චර උනන්දු කියලා. එහෙමයි. ඉතින් ඒක මම පෞද්ගලිකව අත්විඳින දෙයක්. අපි හිතන්න බලන්න අපේ අම්මා තාත්තා ගැන අපේ අම්මා තාත්තා හරි අපිට ආම ළඟ කෙනෙක් විශේෂයෙන් අම්මා තාත්තා නැති වෙච්ච කාලෙක අපිට කළ හැකිව තියෙන හිත හදාගන්න කළ හැකිව තියෙන එකම දේ දානයක් පින්කමක් කරලා පුණ්‍ය අනුමෝදනා කරලා සතුටු වෙන එක. ඒ පින්කම කරද්දී අපේ පින්වන්ත අය වැඩිපුරම බලන්නේ ආහාර ටික හදද්දීපුවා අම්මා කැමැත්තෙන් හිටියේ මොනවද? තාත්තා කැමැත්තෙන් හිටියේ මොනවද? කොයි පන්සලටද අම්මා කැමැත්තෙන් හිටියේ තාත්තා කැමැත්තෙන් හිටියේ ඒ වගේ. එතකොට මේ නාලිකාවේ දරුවෝ පිළිබඳව අපි ළඟින් ආශ්‍රය කරනකොට අපි හොඳට දන්නවා දැකලා තියෙනවා ඉහළම නිලධාරිය නම් පහළම කෙනා දක්වා ධර්ණාගම කුසල ධම්ම නායම්පාණන් වහන්සේගේ ජීවිතය ඒකත්ගේ ජීවිත තුළ ක්‍රියාත්මක වෙන ආකාරය හැම වෙලෙම ඒවැනි හැඟීමකින් ජීවත් වෙන ආකාරය ඒක බැහැරකරන්න පුළුවන්කම නැහැ ඕනම විශේෂ අවස්ථාවකදී හැම වෙලෙම අපිත් එක මතක් කරන්නේ ලොකු හාමුදුරුවෝ වැඩ හිටියනම් ලොකු හාමුදුරුවෝ වැඩ හිටියනම් කියලා කතා කරන ස්වභාවයක් තියෙනවා ඉතින් ඒකත් එක්ක මේ දරුවන්ට තියෙන ලොකුම සන්තෝෂය තමයි උන්වහන්සේ කැමති වෙච්ච යම් දෙයක් තියෙනවා නම් ඒක මේ වර්ෂයේදී ක්‍රියාත්මක කරලා යම් කිසි පුණ්‍ය අනුමෝදනාවක් සිදු කරන්නට. ඉතින් අපි මේ කියන හැම බණ පදයක් ගානෙම උන්වහන්සේට පුණ්‍ය අනුමෝදනා වෙන එක ඇත්තයි. නමුත් මේ දරුවන්ගේ මේ තියෙන පැහැදිලි අරමුණ, ඒ වගේ අරමුණක් ඉතින් ඒකින්ද අපිත් ඒ සඳහා වැඩි දායකත්වයක්, වැඩි අනුග්‍රහයක් දක්වන අපිට හැකියපමණේ ඉතින් අපේ පිරිසත් අපි ඔක්කොගේම යුතුයකම උන්වහන්සේ හින්දා අපි මේ සියලු දේ අපිට මේ වෙලාවේ මේ රට ජාතිය වෙනුවෙන් යම් කටයුත්තක් කරන්න පවා අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ ප්‍රතිපත්තිය ඒ විදිහටම නාලිකාවේ සකස් වෙනවා. ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා මේ හා සමග සහසම්බන්ධ වෙන විදිහට.